තරව සරණයි හැම දිනාටම අද දවසෙත් අපේ සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙමු. අපි පසුගිය සතියේ දාන පාරමිතා පිළිබඳව සාකච්ඡාව නිමවටපත් කළා. ඒ පිළිබඳව තව කතා කළ යුතු විවිධ කරුණු විවිධ පැති වලින් අපට යම් යම් අවස්ථාවල මතුවෙන්න පුළුවන් සාකච්ඡාව කරගෙන යනකොට ඒවා අපි අවස්ථානුකූලව මතු කරගන්න උත්සාහ කරමු සාකච්ඡාවන් අතරතුරේදී මොකද මේ සාකච්ඡා පෙළම අපි දසපාරමිතා සම්බන්ධව කරගෙන යන නිසා අර අනුපිළිවෙල දේශනා පෙළක් හැටියට අපි දාන සීල නෛෂ්ක්‍රම්‍ය ආදී වශයෙන් පාරමිතා එකින් එක පැහැදිලි කරගෙන යන්නට උත්සාහ කරන්නේ ඒ අතරතුරේ පසුගිය දේශනා පිළිබඳව හෝ ඒවැ පැහැදිලි නොවුණු තැන් අපට නැවත ප්‍රශ්න මතු කරමින් කතා කරන්න ගැටලුවක් නැහැ. දාන පාරමිතාව සම්බන්ධව අපි කතා කළ යුතු මූලික කාරණා ටික කතා බහ කළ නිසා අවධානයට යොමු වුණු නිසා අද අපි අදහස් කළේ සීල පාරමිතාව පිළිබඳ පැහැදිලි කිරීම සිද්ධ කරා. සීල පාරමිතාව පිළිබඳව විශේෂයෙන් සම්මා සම්බුදුරුගේ එහෙම නැත්නම් මහබෝසත් පාරමිතාව පිළිබඳව දක්වන චර්යා පිටක අට කතාවෙහි දක්වනවා කරුණෝපාය කෝසල පරිග්ගහිතං කාය වචී සුචරිතං අත්තතෝ අකත්තබ්බ විරති කත්තබ්බ කරන චේතනාදයෝච්ච සීල පාරමිතා එතකොට මෙහිදී අපි මූලික වශයෙන්ම පැහැදිලි කළා මහබෝසත්වරුන්ගේ පාරමිතාවේ තියෙන විශේෂම ලක්ෂණයක් තමයි කරුණා පෙරදරි බව. අන්‍ය සත්වයින් දුකින් එතර කරන බව. එතකොට මේ කරුණා පෙරදරි කරගෙන කරන නිසා තමයි මෙතන කරුණාව මුල් කරලා තියෙන්නේ. ඊළඟට උපාය කෝසල්. කරුණ උපාය කෝසල් කියන්නේ කරුණාවෙන් සහ උපාය කෞශල්‍යෙන් පරිග්‍රහිතං. ඒන් හාත්පසින් පිරිවරන ලද. එහෙම නැත්නම් ඒන් යුක්ත වුණු කියන අදහස. එතකොට උපාය කෞශල්‍ය කියන එක මහබෝසත්වරුන්ට පමණක් නෙමෙයි අන් සියලු දෙනාටම අවශ්‍ය කාරණයක්. හැබැයි මහබෝසත්වරුන්ට උපාය කෞශල්‍ය දෙපැත්තකින් අවශ්‍ය වෙනවා. එකක් තමයි Tamanගේ ආධ්‍යාත්මයේහි ඒ ಗುಣ දියුණු කරගන්නට අවශ්‍ය උපාය කෞශල්‍ය පාවිච්චි කරන්නටත් ඕන. ප්‍රධාන වශයෙන්ම අන් අයගේ චිත්තසංතානයේහි ආධ්‍යාත්මික ගුණ අවදි කරවලා ඒ අය විමුක්ති මඟට යොමු කිරීමෙහිලා බෝසත්වරයෙකුට විශේෂයෙන් උපාය කෞශල්‍ය පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු විමුක්ති මඟ පිළිබඳව කටයුතු කිරීමේදී කල්යාණ මිත්‍රයෙක් හැටියට අපට කරන්න තියෙන්නේ අනිත් කෙනා දුකට පැමිණෙන කරුණු වැළැක්වීම යහපත පිණිස පැමිණෙන කරුණු ලං කර ගැනීමටත් මඟ පෙන්වීම සහාය එතකොට ලෝකයේ ප්‍රතඥයින්ගේ ස්වභාවය තමයි තමන්ට විපත් පැමිණෙන කරුණක්ද යහපත පිණිස පැමිණෙන කරුණක්ද කියන කතාව හිතලා බලලා වැඩ කරනවා වෙනුවට බහුලව සත්‍යෝ ක්‍රියා කරන්නේ රුචි අරුචිකම් මත. එතකොට තමන් කැමති නම් ඒකට වැඩි තනක් දෙනවා වැඩි කැපකිරීමක් කරනවා තමන් අකමැති නම් ඒකට එච්චර උනන්දු වෙන්නේ නැහැ එතකොට කල්යාණ මිත්‍රයාට සිද්ධ වෙනවා අකමැති වුණත් අර තැනත්තාගේ යහපත වෙනස අවශ්‍ය දේවල් කරන්න පොළඹවන. කැමැති වුණත් ඔහුට මෙලොව පරලොව අනර්ථයේ පිණිස පවතින දේවල් නොකර සිටින්නට ඔහු ඒවයින් වළක්වන්නට සිද්ධ වෙනවා. එතකොට දැන් මේ දෙකටම සාමාන්‍ය පුද්ගලයා කැමති නැහැ. ඒ කියන්නේ අපි සිහියෙන් නුවණින් ਵਿਚාරපූර්වකව කල්පනා කරනකොට ඒකෙන් අපිට යහපතක් වුණා කියලා දැනෙන්නට පුළුවන්. ස්වභාවයෙන්ම ගිහි වුණත් පැවිදි වුණත් අපේ චිත්තසංතානයේ මම ප්‍රිය කරන දේ කරන්න තියනවා නම් ඒකට තමයි වඩා උනන්දු නමුත් යම් කෙනෙක් මම ප්‍රිය කරන දේ කරන්න ඉඩ දෙන්නේ නැතිව ඒකට බාධා කරනවා නම් ඒක වළක්වනවා නම් ඒකට මග අහුරනවා නම් ඒකෙන් ඉවත් කරන්න උත්සාහ කරනවා නම් අපිට පේන්නේ එතනත් අපිට බාධා කරන කෙනෙක් තමයි. ඊළඟට අපි යමකට අකමැති නම් ඒ අකමැති දේ කරන්න අපිව පොළඹවනවා නම් අපිට පේන්නේ නිකන් අනවශ්‍ය කරදර අපේ ඇඟට දාන කෙනෙක් වගේ. ඉතින් බොහෝ විට අපිට කල්යාණ මිත්‍රා හඳුනා ගන්නට බැරි වෙන්නේ ඔන්න ඔය රුචි අරුචිකම් වලට අපි වහල් වෙන නිසා. ඉතින් සමස්ත ප්‍රතඥන සත්වයෝම බහුලව මේ රුචි අරුචිකම් එක්ක යැපෙන්නේ. එතකොට බෝසත්වරයෙකුට සිද්ධ වෙනවා අර කැමති දේවල් අනර්ථකාරී නම් ඒවා වළක්වන්න අකමැති දේවල් වලින් යහපතක් වෙනවා නම් ඒවෙහි යොදවන්න. ඉතින් මේ සඳහා ඊටාම උපායශීලී වෙන්නට ඕන. දැන් අම්මා තාත්තා ගුරුවරු උත්සාහ කරනවා දරුවාට ශිෂ්‍යයාට අයහපත පිණිස පවතින දෙයින් වළක්වලා යහපත පිණිස පවතින දෙෙහි යොදවන්නට. නමුත් අම්මා තාත්තා එහෙම කරනකොට සමහරට දරුවා ඒ අම්මා තාත්තා සමග විරසක වෙනවා. විරසක වෙලා දුරස් වෙනවා. එතකොට අම්මා තාත්තට ඕන උනේ යහපත කරන්නටයි. නමුත් දරුවට ඒක තේරුම් ගන්න බැරිකම නිසා අර පොඩි උදව්වක්වත් කරන්න බැරි මට්ටමට එයා අතර ගස්ඨනයක් නිර්මාණය වෙලා දුරස් වෙන්නට පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? කරුණාවෙන් මෛත්‍රියෙන් සෙනෙහසින් ඒ කටයුතු කරන්න උත්සාහ කළාට උපාය කෞශල්‍ය හරියට පාවිච්චි කරන්නේ නැති නිසා ඒ කියන්නේ දරුවගේ මානසික මට්ටම තේරුම් අරගෙන වයස් මට්ටම තේරුම් අරගෙන අවස්ථාව තේරුම් අරගෙන කිව යුතු දේ වගේම එකෙන් යහපතක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒ කිව යුතු දේ කියන්නට මේ සුදුසු අවස්ථාව. මේ ඒකට සුදුසු මානසික මට්ටමකද ඉන්නේ. ඒ වගේම පිළිගන්නා විදිහට මේක යෙත්තු ගන්නවන්නේ කොහොමද? තමන්ගේ දෝෂය තමන් පිළිගන්නා තැනට මනස සකසන්නේ කොහොමද? එතකොට මව්පියෝ හෝ ගුරුවරු මෙන්න මේ විදිහට උපාය කෞශල්‍යයෙන් යුක්ත වුණොත් ඒකට පසුබිම හදන්නේ අපි නිතරම කියනවානේ අපට බාධා පැමිණෙන පැති තුනක් තියෙනවා සබාධහමෙන් බාධා පැමිණෙනවා පුද්ගල බාධා පැමිණෙනවා ක්ලේශ බාධා. එතකොට සබාධහමෙන් පැමිණෙන බාධක අවම කරගෙන තමන්ගේ ගමන යන්න අවශ්‍ය පසුබිම කොහොමද හදන්නේ ඊළඟට පුද්ගල බාධක හඳුනාගෙන ඒවා දුරු කරගන්නට කොහොමද පසුබිම හදන්නේ ඒ දෙකම කරන්න යම් ප්‍රමාණයකට පහසුණත් තමන්ගේ ක්ලේශ බාධකය මැඩ පවත්වාගෙන ඉදිරියට යන්න පුද්ගල సంతානයක් අවදි කරනවා කියන එක ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. ඉතින් ඒකට හරීම උපායශීලී වෙන්නට සිද්ධ වෙනවා උපාය කෞශල්‍ය ප්‍රමාණයට තමයි අපිට අන් අයට යහපත කරන්න පුළුවන්. ඒ වගේම ශ්‍රාවකයෙක් හැටියට අපි නිවන් දකින්න යන ගමනේදී අපි උපාය කෞශල්‍යයෙන් යුක්ත වෙන්නට ඕන තමන්ගේ චිත්තසංතානයේ ಗುಣධර්ම දියුණු කිරීම සම්බන්ධ. එතනදිත් අර පැති තුනෙන්ම අපට බාධක පැමිණෙනවා. සබාධමෙන් බාධක පැමිණෙනවා. පුද්ගල බාධක පැමිණෙනවා. ක්ලේශ බාධක පැමිණෙනවා. සබාධමෙන් කියලා කිව්වේ අවුවෙන් වැස්සෙන් සුළඟින් එතකොට දැන් මේ කාලේ මේ පෑවිල්ල නිසා ඇති වෙන පීඩාවලින් ඒ නොයෙක් ඒවෙන් අපිට ಗುಣධම් වඩන්න තියෙන පහසුව අපි හිතමු දැන් මේ අධික උණුසුම වැඩි වෙනකොට අපට කායික මානසිකව සංසුන් බවක් ඇති කරගෙන චිත්ත සංහිඳියාවක් ඇති කරගන්න කෙනෙකුට ඒක බාධකයක් හැටියට මතුවෙන්නට පුළුවන්. ඒ ඇතිවෙන උණුසුම් අධික తත්වය නිසා මේ තනත්තාට අර කායික මානසික සංහිඳියාවට යන්න ඒක බාධකයක් වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ සබාධමෙන් පැමිණෙන බාධක. අර පුද්දක පුද්ගල බාධක කියලා කිව්වන් පස්සේ සතුරන්ගෙන් පමණක් නෙවෙයි මිත්‍රයින්ගෙන් පවා අපි කරන කටයුතු වලකින්න ඒ අයගේ ඒ කියන්නේ හිතවත්කමට අහල පහලකමට ඒගොල්ලන්ගේ මගුලට මරණයට යුතුයකම් වගකීම් මේවායින් අපි බැඳුනයින් පස්සේ අපි කරගෙන යන මේ ಗುಣධම් වැඩිවීමට එකම බාධාවක් වෙන්නට පුළුවන්. හැබැයි එහෙමයි කියලා අපි අර යුතුයකම් වගකීම් පැහැර හැරියොත් ඒවා නොසලකා හැරියොත් එතකොට ඒකත් එක්කලා සමාජ සම්බන්ධතා බිඳ වැටෙනවා විතරක් නෙමෙයි අපේ චිත්තසංතානයේ ಗುಣ වැඩිවීමත් ඒක බාධකයක් වෙනවා. එතකොට ඒවේ අපි මොන ප්‍රමාණයෙන් දේව පවත්වන්නේ ඒ වගේ මේ පවත්වන්න සිද්ධ වෙනකොට අපි ඒක තුලින්ම අපේ ಗುಣ වඩා ගන්නට දක්ෂ වෙන්නේ කොහොමද? අන්න උපාය කෞශල්‍ය අවශ්‍ය වෙන්නේ එහෙමයි. අපිට දැන් අර යුතුයකම වගකීම පැහැර හරින්නටත් බෑ. ඉටු කරන ඒක ඉටු කරන්න යනකොට අපිට අපේ ಗುಣධම් වැඩිම සඳහා තියෙන කාලය හිරෙන්න පුළුවන්. ඒ කාලය හිරෙනවා නම් අපිට වෙනම වෙලාවක් නැතිනම් අර යුතුයකම වගකීම් තුලින්ම අපි කොහොමද සත්පුරුෂකම් මතු කරගන්නේ? මනුෂ්‍ය ධර්ම මතු කරගන්නේ? පරිත්‍යාගය මතු කරගන්න. ඉවසීම මතු කරගන්න. කැපවීම, දරා ගැනීම, අදිෂ්ඨානය මතු කරගන්න. කරුණා මෛත්‍රිය මතු කරගන්න. ඒ අනුන්ගේ කටයුතු කිරීම තුළින්ම අපට ඒවා මතු කරගන්න ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. නමුත් අපිට හිතෙන්නේම මේ අනිත් කෙනාගේ වැඩට ගියාම මගේ වැඩවලට මගේ ආධ්‍යාත්මික ගුණ දියුණු කරගන්න මට ලොකු බාධකයක් වෙනවා කියලා තමයි අපිට හිතෙන්නේ. එතකොට ඒ හිතන එක තමයි පරම සත්‍ය වගේ අපට පේන්නේ. නමුත් ඒ හිතෙන්නේ අපිට නොදැනුවත්ව එක්තරා ක්ලේශයක්. ක්ලේශයක් හෝ අත්දැකීම් නැතිකම නිසා අපි ඇති කරගන්න අනුමානයක්. එහෙම නැත්නම් අපි අපේ චිත්ත සංකල්පනාව අපේ රාමුව තුල අපි හිර වෙනවා. එතකොට හැම එකක්ම පුද්ගල බාධක නෙමෙයි ස්වභාවික පරිසරයෙන් පැමිණෙන බාධක නෙමෙයි ඒවා සම්පූර්ණයෙන් අපේ ක්ලේශ බාධක. එතකොට මේ ක්ලේශ බාධක හඳුනා ගැනීම එච්චර පහසු නැහැ. මොකද ඒවා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් නම් සත්වෝ මේ තරම් සසර ගමනේ පටලැවෙන්නේ නැහැ. ඉතින් අපි බොහෝ අවස්ථාවල කතා කරනවා වංචක ධර්ම හැටියට. ඒතර ප්‍රඥාවේ වේශයෙන් අපේ අඥානකම, මමත්වය ඒවා මතුවෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා කල්යාණ මිත්‍රයෙක් හැටියට අනිත් අයට උදව් කිරීමේදී තාම උපායශීලී වෙන්නට සිද්ධ වෙනවා මේ දුර්වල මානසික තත්ත්වයන් තේරුම් අරගෙන හැඟීම් වලට වහල් නොවි කටයුතු කරන්න එයට උදව් කරන්න. ඒක පහසු වැඩක් නෙමෙයි. ඒ වගේම ශ්‍රාවකයෙක් හැටියට අපි අනිත් සියලු දෙනාට මේ මඟ පෙන්වීම කිරීම කියන එක අපේ ප්‍රධාන කර්තව්‍යයක් නොවුන උනත් අපිට ਸਰව සම්පූර්ණයෙන් අනුන් වෙනුවෙන් කරන යුතුයකම් වගකීම් ආදීන් බැහැර වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ සමාජමය කටයුතු සිද්ධ කරමින් තමයි අපිට මේ මොන පාරමිතාවක් පුහුණු කරන්න වෙන්නේ. එතනදී අපි කොහොමද උපායශීලී වෙන්නේ? සමාජයටත් හානියක් නොවි අපේ ಗುಣධර්මත් අඩපණ නොවි දෙපසම පවත්වා ගන්න. ලැබෙන අවස්ථාවෙන් ಗುಣ වඩන්න. ලැබෙන අවස්ථාවෙන් අපේ දුර්ගුණය හඳුනාගෙන දුර්ගුණය යටපත් කරගන්න. ඒකට අපි උපාය කෞශල්‍ය පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා පාරමිතා කතාවේදී කරුණාව ප්‍රධාන වශයෙන් මහබෝසත්වරුන්ගේ පාරමිතාවේ විශේෂ ලක්ෂණයක් වෙනවා. අන්න අයටත් කරුණාව අවශ්‍යයි. උපාය කෞශල්‍ය මහබෝසත්වරුන්ට දෙපසකින් පුහුණු කරන්න වෙනවා අනිවාර්යෙන්. තමන්ගේ චිත්තසංතානයේ ಗುಣ වැඩි වීම, දුර්ගුණ දුරු කිරීම කියන අර්ථයෙන් සහ ලෝක සත්වයාගේ චිත්තසංතානයන්හි දුර්ගුණ දුරු කරමින් යහගුණ අවදි කරන්නට උපාය කෞශල්‍ය පාවිච්චි කරනවා. ශ්‍රාවකෙක් හැටියට යන ගමනේදී අර බෝසත්වරයෙකුගේ මට්ටමේ බෝසත්වරයෙකුගේ මට්ටමින් ඒ කැපකිරීම කරන්නට බැරි වුණාට හැබැයි ශ්‍රාවකෙක් හැටියට යන අපි හැමදෙනාටම අර දෙපස්සමත් අවශ්‍යයි. මොකද මම බුදු වෙන්නට නෙමෙයි සම්මා සම්බුදු වෙන්නට නෙමෙයි යන්නේ. ඒ නිසා මට 아무තෙන් පිරිවරක් හදන්න අවශ්‍යතාවයක් නැහැ. මගේ ಗುಣධම් ටික වඩා ගත්තාම හොඳටම ඇති කියලා අපිට හිතෙන්න පුළුවන්. හැබැයි අපිට ජීවත් වෙන්න වෙන්නේ සමාජයක් එක්කලා. ඒ සමාජයක් එක්කලා ජීවත් වෙනකොට අම්මා ගැන තාත්තා ගැන විවාහ වෙනවා නම් බිරිඳ ගැන, සැමියා ගැන, දරුවා ගැන, තමන්ගේ ගුරුවරයා ගැන, තමන්ට උදව්පකාර කරන මිත්‍රයා පිළිබඳව මේ එකක්වත් අපිට නොසලකන්න පුළුවන් කරුණු නෙමෙයි. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන සිගාලෝවාද සූත්‍රයේදී අපේ පැති 6කින් සමාජය සමග බද්ධ වෙලා ඉන්නේ. ඒ පැති 6 වෙනුවෙන්ම කළ යුතු යුතුයකම් වගකීම් අපිට තියෙනවා. ඒවා පැහැර හැරියොත් ඒකත් සීලයේ දුර්වලකමක් වෙනවා. ඒ තැනත්තා හැබෑවට සිල්වත් කියලා කියන්න දැන් මොකද සීලේ තියෙන්නේ විරතිය පමණක් නෙමෙයි. වැලකීම් විතරක් නෙමෙයි. ඒ නිසා තමයි මෙතන පැහැදිලි කරන්නේ කාය වචී සුචරිත. කායිකව සහ වාචසිකව සුචරිතයේ යෙදීම අත්තතෝ අර්ථ වශයෙන් ගත්තන් පස්සේ අකත්තබ්බ විරති කත්තබ්බ කන්න චේතනාදයෝච සීලපාර. එතකොට ඒක අර්ථ වශයෙන් කායවක් සුචරිතය කියන එක තමයි සීලය කියන්නේ. අර්ථ වශයෙන් ගත්තහම නොකල යුතු දේ නොකිරීම, කල යුතු දේ කිරීම වශයෙන් ඇතිවෙන චේතනා. එතකොට සීලේ පැහැදිලි අංශ දෙකක් තියෙනවා. විරති සමාදාන. එහෙම නැත්නම් චාරිත්‍ර වාරිත්‍ර. එතකොට අපිට වැටහෙන සාමාන්‍ය වචනයෙන් කිව්වොත් නොකල යුතු දේ නොකර සිටීම සහ කල යුතු දේ කිරීම. එතකොට අර යුතුයකම් වගකීම් ආදී සියල්ලම කළ යුතු දේ කිරීම. එතකොට ඒ කොටස සීලේ පරිබාහිර කොටසක් නෙමෙයි. ඒ කොටස බැහැර කරලා මේ අපට අනුංග වැඩ කර කර ඉඳලා නිවන් දකින්න හම්බ වෙන්නේ මේ දරුවන්ගේ වයි ඔක්කොම පටලවාගෙන මේ වැඩේ කරන්න බෑ කියලා ඒක බැහැර කරන්න බෑ. එතකොට ඒක බැහැර කළොත් ඒ තනත්තාට අර ගුණධම් වල එක කොටසක් නොසලකා හැරියා. මොකක්ද ඒ කොටස? සීලයේ පුරුදු පුහුණු කළ යුතු පැත්ත. චාරිත්‍ර කොටස. එහෙම නැත්නම් සමාදන් විය යුතු කොටස. වැඩි දියුණු කරගත යුතු ಗುಣ අවදි කරගත යුතු කොටස බැහැර කළා වෙනවා. ඉතින් එහෙම එක පැත්තක් ප්‍රතික්ෂේප කරලා අපිට එක පැත්තකින් විතරක් නිවන් දකින්න යන්න බෑ. ඉතින් ඒ අනිත් අයට උදව් කරන්න ගිය ගමන් අපිට ප්‍රමාණය පේන්නේ නැතු යන. සීමාවන් පේන්නේ නැහැ. ඊට පස්සේ අනුන්ගේ දේවල්ම කර කර ඉන්නවා තමන්ගේ ಗುಣ වැඩෙන්නේ නැහැ. තමන්ගේ වැඩ ටික කරගන්න පටන් ගත්තාට පස්සේ අනිත් සියලු දෙනාම නොසලකලා ඒගොල්ලන් ඕන දෙයක් කරගත්තද මම මගේ වැඩේ කරගන්න ඕන කියලා අපි ආත්ම මූලික සංකල්පනාවක හිර එහෙම නැත්නම් අපි පරාර්ථකාමී හැඟීම තුල හිර පරාර්ථකාමී හැඟීම තුල හිර වුණොත් පරාර්ථකාමී හැඟීම අවශ්‍ය. හැබැයි ඒක හිර වුණොත් ආත්මාර්ථය ගිලිහෙන්නට. ආත්මාර්ථය කියන තැන අවශ්‍යයි. හැබැයි ඒක අපි හිර වුණොත් ඒක උපාදාන කරගත්තොත් පරාර්ථය ගිලිහෙන්නට පුළුවන්. එතකොට ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථයම තමයි මජ්ක්‍ධිමා පටිපදා. මේ මධ්‍යම ප්‍රතිපදා. එතකොට බෝසත්ත්වයේක උපරිම මට්ටමින් සිද්ධ කරන උපරිම මට්ටමින් කියලා කියන්නේ ජීවිත පරිත්‍යාගය. මහ බෝසත්ත්වරේ කටයුතු කරන්නේ ඒ ආත්මාර්ථ පරාර්ථය උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරන. පච්චේක බෝසත්ත්වරේ ආත්මාර්ථ පරාර්ථය උදෙසා උන්වහන්සේ ක්‍රියාත්මක වෙනවා උපපාරමී කියන මට්ටමේ අංග ප්‍රත්‍යංග පවා පරිත්‍යාග කරමි. ඒවට හානි වුණත් ඒ කැපකිරීම කරනවා. දැන් මෙහෙම කියනකොට කෙනෙකුට එකවර හිතෙන්න පුළුවන් දැන් පච්චේක බෝසත්වරු තමන්ගේ විමුක්තිය සඳහා මිසක් අනිත් අයගේ යහපත සඳහා කැප වෙන්නේ නැහැ නේද ඒ අනුන්ගේ යහපත සඳහා කැප වෙන්නේ නැහැ කියන එකේ තේරුම පසේ බුද්ධත්වයේ සඳහා කටයුතු කරන අය මොකුත්ම මේ සමාජය යන්න අය වෙනුවෙන් කරන්නේ කියන එක නෙමෙයි. උන්වහන්සේලා ධර්ම දේශනා කරලා සසුනක් පිහිටවන්නේ නැහැ. ඒ කියන්නේ ශිෂ්‍යානුශිෂ්‍ය පිරිතක් හදලා ශාසනයක් පිහිටවලා විමුක්ති මගට ක්‍රියාත්මක වෙන්නට පසුබිමක් හදන්නේ නැහැ. නමුත් උන්වහන්සේලා සසර ගමනේදී උන්වහන්සේලාට සිද්ධ වෙනවා අර මව්පිය වෙනුවෙන් බිරිඳ වෙනුවෙන් සැමියා වෙනුවෙන් දරුවා වෙනුවෙන් සමාජය වෙනුවෙන් ඒ කරන්න තියෙන යුතුයකම් වගකීම් කොටස ඉටු කරන්න. ඒ ටික නම් සලකා හැරලා පසේ බුද්ධත්වයටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ කවර බුද්ධත්වයකටපත් වුණත් ඒ කියන්නේ කවර බුද්ධත්වයකට කියලා කියේ බුද්ධත්වයේ අවස්ථා තුනයිනේ. බුද්ධත්වය කියලා කියන්නේ අවබෝධයනේ චතුරාර්ය සත්‍ය අවබෝධයනේ. ඒ සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, ශ්‍රාවක බුද්ධ. එතකොට මේ තරාතිරම් තුනෙන් කොයිකට පැමුණා වුණත් මේ මූලික ගුණාංග අත්‍යවශ්‍යයි. ඒව බැහැර කරලා එතනට යන්න බෑ. ඉතින් අද ගොඩාක් දෙනෙක් අපිට පේනවා මේ සීලයේ විරති පැත්ත තාම ඉහළ මට්ටමකින් ඒකේ යෙදෙන්න උත්සාහ කරනවා. අර සමාදාන පැත්ත හුඟක් වෙලාවට එහෙම නැත්නම් කල යුතුය පැත්ත, යුතුයකම් වගකීම් පැත්ත ඒවා ගිලිහිලා ගිහිල්ලා මොන සමාජයේම දෙදරා යන අවස්ථාවට පේනවා. ඒ නිසා සීල පාරමිතාව වෙන්නේ කාය වාක් සුචරිතය. ඒ සුචරිතය කියන එකේ මොකද්ද අදහස් කරන්නේ? ඒක අර්ථ වශයෙන් ගත්තොත් අකත්තබ්බ අකරණ කත්තබ්බ කරන චේතනාදය. නොකල යුතු දේ නොකර සිටින කල යුතු දේ කිරීමට මුල් වෙන චේතනාව. તો නොකල යුතු දේ මොකක්ද? අත්ත්‍යබ්බාදාය සංවත්තති පරබ්බාදාය සංවත්තති තමන්ගේ අනර්ථය පිණිස හේතු වෙන දේ නොකල යුතුයි අනුන්ගේ අනර්ථය පිණිස හේතු වෙන දේ නොකල යුතුයි වචනේ ගැනත් එහෙමයි තමන්ගේ අනර්ථයට හේතු වෙන වචන ප්‍රකාශ නොකල යුතුයි අන් අයගේ අනර්ථයට හේතු වෙන වචන ප්‍රකාශ නොකල යුතුයි සිතුවිලිත් එහෙමයි තමන්ගේ අනර්ථය පිණිස හේතු වෙන සිතුවිලි තීරණවලට නොඑළඹිය යුතුයි අන් අයගේ අනර්ථය පිණිස හේතු වෙන සිතුවිලි තීරණවලට අපි නොඑළඹිය යුතුයි එතකොට ඒ සිතුවිලි වශයෙන් එතන සංවර ඒක අපි වෙනම කතා කරන්නේ භාවනාව හැටියට එහෙම නැත්නම් ආධ්‍යාත්මික ගුණ දියුණු කිරීම හැටියට මේ සීල පාරමිතාව කියන තැනදී මූලික වශයෙන්ම කාය වචී සුචරිත කායික වාචසික සුචරිතවත් ඉතින් ඒකේ තව ගොඩක් ප්‍රභේද තියෙනවා. අපි නිතරම කතා කරන පැත්තක් තමයි ඒ සීලය හුදෙක් අපි ශික්ෂණයක් හැටියට බලහත්කාරයෙන් අර නොකල යුතු දේවල් ටික නොකර සිටිනවා. එතකොට ඒක ශික්ෂණ මට්ටමින් තමයි පවතින්නේ. දුක් විඳින්න බය නිසා හරි අපාය යන්න බය නිසා හරි සමාජයෙන් අපවාද වෙයි කියලා හරි තමන්ගේ ආත්මගරුත්වයට හානියක් වෙයි කියලා හරි මේ මොනවා හරි හේතුවක් නිසා තමන් පන්සල් සමාදන් වෙලා ඉන්නේ තමන් තමන්ගේ සීලයට අන්තරායක් වුණොත් ඒක හොඳ නැහැ කියලා මේ කවර හෝ හේතුවක් නිසා අපි වැරද්ද නොකර සිටීම මාත්‍රය තුල කොහොම හරි එල්බගෙන ඉන්නවා. එතකොට ඇතුලෙන් මනස සංවර නැහැ. මනසේ ඕන තරම් අර මනෝභාවයන් මතුවෙනවා. අනිත් අයට හිංසා කරන්න, පීඩා කරන්න, රිද්දන්න, පලිගන්න එතකොට අනිත් අයට නිඳා කරන්න අපවාද කරන්න ඕන තරම් සිතුවිලි මතුවෙනවා. හැබැයි කායික වාචික ක්‍රියාවට නම් වන්නේ නැහැ. එතකොට එතන එතන සීලය තියෙනවා. ඒ සීලය අර ශික්ෂණ මට්ටමේ ඇතුළ සංවරයක් නැහැ. එතනට පොළඹවන මනෝභාවයන් වල අඩුපා අඩුවක් නැහැ. හැබැයි අපි කායික වාචික ක්‍රියාත්මක කරන ඒක තමයි සීලේ මූලික පියවර. අපි හැමෝගෙම මුලින් අපේ ඇතුළත සංවර වෙලා නෙමෙයි මේ වැඩේ පටන් ගන්නෙ. අර බය නිසා අපේ අරමුණු පරමාර්ථ දිනාගන්න ඕන නිසා එතකොට ඒ වෙනුවෙන් කරන කැපකිරීමක් හැටියට තමයි අපි දේවල් නොකර ඉන්න කරන්න උත්සාහ කරන්නේ. කාලයක් යනකොට තමයි අපේ මනස තුල හැබැයි ಗುಣ වෙලා අපි කරුණාව නිසා, මෛත්‍රිය නිසා, සත්පුරුෂකම නිසා, manussකම නිසා ඒ කටයුතු කරන්න පෙළඹෙන්නේ. එතකොට තමයි අර මනස ඇතුලේ චේතනාමය වශයෙන් මානසිකව Tamanට අනර්ථයක් නොවන, අනුන්ට අනර්ථයක් නොවන තැනකට අපි එන්නේ. ඉතින් මේ මට්ටමට වෙන්නකොට ඒක ගුණයක් කියන සීලය සහ ගුණය ඒක ගුණයක් මට්ටමට වර්ධනය වෙන. ඒ ගුණයක් මට්ටමට ඇතුලෙන් මේ සීලය වර්ධනය වෙන්නට පටන් ගත්තට පස්සේ තමයි ඒක පාරමිතාවක් හැටියට භවෙන් භවයට අපට වර්ධනය කරන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අර මනස අසංවරයි. හැබැයි අපි බලහත්කාරයෙන් කයින් වචනයෙන් ඒවා නොකර රැකෙනවා. එතකොට එතන තියෙන්නේ ශික්ෂණ මාත්‍රයක් විතරයි. එහෙම නැත්නම් එතන යම්කිසි වෘතයක් හා සමාන මූලික පදනමක් තියෙනවා. හැබැයි ඒක අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. අපි කොයි කවුරුත් එතනින් තමයි පටන් ගන්නේ. හැබැයි එතනින් පටන් ගත්තා කියලා ඒක එතනින් ඔබට යන්න අපි සමත් උනේ නැතිනම් ඒ කොටස විතරක් පාරමිතාවක් හැටියට ප්‍රමාණවත් නැහැ. පාරමිතාවක් වෙන්න හැම විටම ඒක මනස හා සම්බන්ධව මනස තුල ඒකට අවශ්‍ය මූලික ගුණාංග සංවර්ධනය වුණොත් තමයි. එතකොට අපි දාන පාරමිතාවේදීත් කතා කළා දානය කියන එක බාහිර ලෝකයට සම්බන්ධ වෙන නිසා අපට පේන්නේ ඒක භෞතික වශයෙන් කරන ක්‍රියාවලියක් හැටියට. භෞතික වශයෙන් කරන ක්‍රියාවලියේ අපට සාංශාරික විපාකයක් තියෙනවා. හැබැයි අපට කෙලෙස් ප්‍රහාණය කිරීමට නිවන් අවබෝධ කිරීමට අත්‍යවශ්‍ය වෙන්නේ ඒ බාහිරට කරන දේ නෙමේ අපේ චේතනාව හා බැඳුණු මානසික ගුණාංග. අන්න ඒ වගේ තමයි සීලයේදී නොකල යුතු දේ නොකර සිටිනවා කල යුතු දේ කරනවා මේ බාහිර ක්‍රියාව. එතකොට අපෙන් අනුන්ට අනර්ථයක් වෙන දේ නොකර සිටින්නට අපට පුළුවන් අර්ථ සම්පන්න දේ අපට කරන්න පුළුවන් ඒතනත්තා ඒ තුලින් සාංශාරික වශයෙන් යහපත් විපාක ලබන සාංශාරික වශයෙන් අපට අනර්ථය නොපැමිණෙන්නට ඒක හේතුවක් වෙනවා. ඇයි අපි අනුන්ගේ අනර්ථය වළක්වලා තියෙනවා. අනර්ථය පිණිස හේතු වෙන දේවල් කරලා නැහැ. උදාහරණයක් හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ප්‍රාණඝාතයෙන් වැළකුණු තැනැත්තා අකල් මරණ වලටපත් වෙන්නේ නැහැ. සත්ව හිංසාවෙන් සත්වයින්ට වද පීඩා පැමිණීමෙන් අනර්ථය කිරීමෙන් වැළකුණු තැනැත්තා රෝග පීඩා බහුල වෙන්නේ නැහැ නිරෝගීව ජීවත් වෙනවා. එතකොට අනුන්ට අපි යම් යහපතක් කරනවාද ඒහා සමාන යහපත් වූ විපාකයක් Tamanට ලැබෙනවා. ඒක තමයි අපට සාංශාරික වශයෙන් වට්ටගාමිනී මට්ටමේ අපි සීලය සම්පාදනය කරන දානය ගැනත් අපි කතා කළානේ වට්ටගාමිනී විවට්ටගාම. වට්ටගාමිනී වශයෙන් අපට ප්‍රතිසන්දි ප්‍රවෘත්ති කියන විපාක දෙකක් ලැබෙනවා. ප්‍රතිසන්දීපාකයයි කියලා කිව්වේ උත්පත්තියට සුගතියක උපදින්න හේතුව. දානයත් සුගතිය උපදින්නට හේතු සීලයත් සුගතිය උපදින්නට හේතු. ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම, මුසාවෙන් වැළකීම, මද්යපානයෙන් වැළකීම අපට සුගති සුගති ආත්ම භාවයක ප්‍රතිසන්දිය ලබන්න හේතු. ඒක තමයි ප්‍රතිසන්දි විපාක කියලා. ජනක කර්මයක්. ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ ඉපදුනාට පස්සේ මැරෙනකන් ලැබෙන විපාක කොටස. එතකොට සීල රැකපු තැනත්තාට එතකොට අපි සීලය කියලා මූලික වශයෙන් කතා කළේ කාය වචී සුචරිතා. කායිකව සහ වාචසිකව නොකල යුතු දේ නොකර සිටීම කල යුතු දේ කිරීම. දැන් නොකල යුතු දේ නොකර සිටීම සහ කල යුතු දේ කිරීම කායිකව වාචසිකව අපට හරියට පුහුණු කළාම සාංශාරික වශයෙන් අපට ලැබෙන ප්‍රවෘත්ති විපාක යහපත් වෙනවා. ඉපදුනාට පස්සේ අපට පීඩා පැමිණෙන්නේ සෝබා දහමින් එන පීඩා අපට අවම වෙනවා අවුවෙන් වැස්සෙන් ජලයෙන් පින්නෙන් ඒවයින් එන හානි හදිසි අනතුරු දුක් විපත් ඒවා අවම වෙනවා ඊළඟට අපට අනිත් අයගේ සහයෝගය ලැබිලා සුවපත්ව ජීවිතය පවත්වන්න සුරක්ෂිත වෙන්න අවශ්‍ය පසුබිම ලැබෙනවා උදාහරණයක් හැටියට අපි හිතමු මෙහෙම දැන් ස්වභාවිකව සිද්ධ වෙන යම්කිසි සිදුවීමකදී අපි හිතමු දැන් මොහොත ගොඩ ගැලීම කියලා. ඒක ස්වභාවිකව වුණාද, උපක්‍රමශීලීව කළාද කියන එක නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. ඒක ස්වභාවික සංසිද්ධියක් හැටියටයි ලෝකයේ තුල ඒක මතුවේ. එතකොට දැන් මේ මොහොත ගොඩ ගැලීම කියන කාරණය එක්කෙනෙකුට දෙන්නෙකුට වෙන වෙනම සිද්ධ වෙන සිද්ධියක් නෙමෙයි. ඒක දැන් ලංකාවේ එක ප්‍රදේශයකින් මුහුද ගොඩ ගැලුවාම ඒ ප්‍රදේශයේ ඉන්න සිල්වතාටත් ගුණවතාටත් දුස්සීලයටත් ඒ සියලු දෙනාටම සීලවන්තයාටත් සියලු දෙනාටම ඒ ජලකඳ පොදුවේ පීඩා ඇති දැන් අපි සසර ගමනේ අන්නේ සත්වයින්ට පීඩා කරන්නේ නැතිව අන් අය වෙනුවෙන් කළ යුතු යුතුයකම් ආදී ඉටු කරලා එයාට අපි යහපතක් සිද්ධ කරලා තියෙනවා නේද අර පොදු පීඩාවක් අපට පැමුණා වුණත් අනුන්ට පීඩා නොකිරීම සහ අනුන් පීඩාවෙන් මුදවන්නට සහාය කියන මේ කුසල විපාකය අපිට එතනදී ප්‍රවෘත්ති විපාකයක් හැටියට ඉදිරිපත් වෙනවා අර සමස්තය පීඩා විඳිනේ පීඩාවෙන් අපි නිදහස් වෙන්නට මඟක් හැදෙනවා ඒකට සමහරට දෙවියෙකුගේ උපකාරය වෙන්න පුළුවන් මිනිසෙකුගේ උපකාරය වෙන්නට පුළුවන් කවර හෝ ආකාරයකින් අර පීඩාවෙන් නිදහස් වෙන සමහරට තමන්ගේ යාළුවෙක් ඇවිල්ලා තමන්ට කතා කරනවා අපි අහවල් ගමන යමු. එතකොට ඒ ගමන යමු කියලා කිව්වන් පස්සේ අර තමන්ට අර බරපතල පීඩාවට තියෙන අවස්ථා මගහැරලා යනවා. දැන් ඔය සුනාමි අවස්ථාවේ අපි දන්න එක වෛද්‍යවරේ ඔහුගේ පුංචි දරුවෙක් පුතෙක් හිටියා. ඉතින් එදා නිවාඩු දවස නිසා මේ වෛද්‍යවරයා පොඩි දරුවට යෝජනා කරලා තිනවා අපි යමු බීච් එකට මුහුදු වෙරළට යමු. එතකොට එහෙම කියනකොටම අර දරුවා කියලා තියෙනවා අනේ අපච්චි මට නම් බෑ මුහුද ගැලුවොත් එහෙම කියලා කියලා තියෙනවා. එතකොට ඒ දරුවා එහෙම එකක් අහලත් නෑ. නමුත් එකපාරට ඒ දරුවට එහෙම කියවුණා. කියවුණාට පස්සේ ඉතින් වෛද්‍යවරයා කල්පනා කළා ඉතින් දරුවා කැමති නම් මං යන්න ඕනේ. එහෙනම් අපි මේ ආච්චි අම්මලගේ ගෙදර යමු කියලා. එතකොට දරුවත් එක් කරගෙන එහෙ යනවා නුවර ඒ මව්පියෝ ඉන්නේ එහෙට යනවා. එතකොට එදා දැන් අර මුහුදු වෙරළට ගියා නම් සමහර විට අර ජල පහරට අහු වෙලා ලොකු හානියක් වෙන්න පුළුවන්. එතකොට ඒ වෙලාවේ එහෙම කර්මයක් මතුවෙන්නට ප්‍රබල විදිහට ඉඩක් නැතිනම් සාංශාරිකව අනිත් අයගේ ජීවිත ආරක්ෂා කරලා තියෙනතර වෛද්‍යවරයෙක් හැටියට මේ ජීවිතේ වෘත්තීයමය වශයෙන් මේ අවස්ථාව සැකසීලා තියෙනවා. සාංශාරික වශයෙන් උත් අනිත් අයගේ ජීවිත ආරක්ෂා කරලා තියෙනවා නම් සත්ව ඝාතන ආදීන් වැළකීලා තියෙනවා නම් එතකොට ඒ කර්ම ශක්තිය ප්‍රවෘත්ති විපාකයක් හැටියට අතන්දි මතුවෙනවා තමන්ගේ ජීවිතේ රැකෙන. එතකොට දැන් සුනාමිය කියන එක පොදු සංසිද්ධියක් වුණාට ඒ සුනාමිය ඇති වෙන ප්‍රදේශයේ සියලු දෙනා මේ අනතුරට භාජනය විය යුතුයි කියලා නියමයක් නැහැ. ඒක තමයි ස්වභාවික විපතක පොදු ලක්ෂණය. හැබැයි එතනට මේ කර්ම සාධකේ මතුවෙච්ච ගමන් අපිට ඒක වෙනස් ආකාරයකින් විසඳෙන්නට පසුබිමක් හැදෙනවා. ඉතින් අන්න ඒ විදිහට මේ සීල පාරමිතාවේ මේ කාය වචී සුචරිතවත් බව කියන එක අපට සාංශාරික වශයෙන් ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක ඇති කරන්න උදව් යහපත් උත්පත්තියකට සහ ඉපදුනාට පස්සේ පීඩා නැතුව ජීවත් හැබැයි එපමණකින් ඒක පාරමිතාවක් වෙන්නේ නැහැ. ඒක පාරමිතාවක් වෙන්නේ අර මානසික වශයෙන් ප්‍රාණඝාතය සඳහා අපේ මනස පොළඹවන මානසික කරුණු අපි හරියට තේරුම් අරගෙන ඒන් මනස ආරක්ෂා කරගන්නා තරමට තමයි ඒතනත්තා ප්‍රාණඝාතයට සත්ව හිංසාවට සත්ව වධයට පෙළඹෙන්නට තියෙන අවස්ථා ටිකෙන් ටික අවම වෙන්නේ අනිත්යට උදව් කළාට යුතුයකම් වගකීම් ඉටු කළාට මේක මොන කර්මයක්ද දන්නේ මේක මොන සාපයක්ද දන්නේ නැහැ ඉවරයක් නෑ මේවා කරලා එහෙම හිත හිතා එහෙම කල්පනා කර කර චෝදනා කර කර නිග්‍රහ කර කර දොස් කිය කිය යුතුයකම් ඉටු කළා කියලා එහෙම කළා වුණත් සසර ගමනේ අපට අනිත් අයගේ යම්කිසි සහයෝගයක් ලැබෙනවා. හැබැයි ඒ ලැබෙන දේත් ඉතින් නිග්‍රහශීලීව ලැබෙන්න පුළුවන්. හැබැයි අපි සංග්‍රහශීලීව එහෙම කළා වුණත් ඒක යුතුයකමක් වගකීමක් හැටියට පමණක් කරනවා නම් එතනදී ඒක අපිට සසර ගමනේ ලෞකික විපාකයක් සඳහා හේතු වෙනවා මානසික වශයෙන් කරුණාව මෛත්‍රිය පෙරදරි කොටගෙන පරිත්‍යාගශීලී ගුණෙහි පිහිටලා ප්‍රඥාවෙන් යුක්තව එයින් තමන්ගේ ගුණ වැඩෙන්නත් අනුන්ට ලෝකෙටත් සිද්ධ වෙන යහපත ගැන නුවණින් තේරුම් අරගෙන සති සම්පජඤ්ඤයෙන් යුක්තව අපට ඒ ක්‍රියාව කරන්න පුළුවන් නම් ඒ කායික වාචසික සුචරිතවත් බව අපට හුදෙක් ලෞකික විපාක සඳහා පමණක් නෙමේ ලෝකෝත්තර වශයෙන් කෙලස් ප්‍රහාණය කරන්නට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස අපට ඍජුව උදව් එතකොට අන්න ඒ බඳු ගුණයක් තමයි සීල පාරමිතා කියලා හඳුන්වන්නේ. එතකොට මේ සීල පාරමිතාවටත් අර දාණය ගැන කිව්වා වගේම අදාළ වෙනව මොනවද? තණ්හා මාන දිට්ඨිහි අනුපහත මේ සීල පාරමිතා අපි සිල් රකින්න ඒ කියන්නේ නොකල යුතු දේ නොකර සිටින්නේ කල යුතු දේ කරන්නේ මොන මානසික තත්වයකින්ද එතන අපි තෘෂ්ණාවෙන් නම් එහෙම කරන්නේ තෘෂ්ණාවෙන් එහෙම කරනවා කියලා කියන්නේ තමන් නොකල යුතු දේ නොකර සිටින්නේ ඇයිද මට අපායේ යන්න වෙයි කියලා බයට. එතකොට මට නම් අපායේ යන්න බෑ. මට නම් දුක් විඳින්න බෑ. ඒ නිසා මම නම් පව් කරන්න. ඒක හොඳයි. හැබැයි හොඳ වුණාට ඒක කෙලස් නසන්නට උදව් වෙන්නේ මොකද දැන් මේ මාව රැක ගන්නට මාව රැක ගන්නට කියන ඒ මමත්වයේ තුල ඉඳගෙන ඒ තෘෂ්ණාමූලික අදහස ඒ දිට්ටිගතික බව එතන තියෙනවා ඒ පදනම මත තමයි දැන් මේ රැකෙන්න උත්සාහ කරන්නේ මට දුක් විඳින්න බෑ එතකොට දුකෙන් සාංශාරික වශයෙන් දුක් විඳින්න නැතුව සුවපත් ජීවිත ලබන්න එක හේතුවක් වෙනවා කෙලස් නසන්නට නෙමෙයි ඊළඟට මට දිව්‍ය ලෝකයක ඉපදිලා හොඳින් සැප විඳින්න ඕන මේ මේ මනුෂ්‍ය ලෝකෙට නම් ආයෙන්න බෑ නහි ජාතු ගබ්බසෙය්‍යම් පුනරේති ආයනම් මව් කුසකට නම් එන්න බෑ මෙතන මහා පීඩාකාරී ඉතින් සතර පායට වැටුනොත් එතන බරපතල පීඩාවක් ඒ නිසා අපි ප්‍රාණඝාත ආදීන් වැළකීලා ඉන්නවා ඒ දුගතියකට වැටෙන්නේ නැති වෙන්න සුගතියක උනත් මේ මනුෂ්‍ය ලෝකේ නම් ඕනේ දිව්‍ය ලෝකයක වගේ උපදිනවා නම් තමයි අපට වඩාම සුවදායක එතන ඕපපාතික ආත්ම භාව අවශ්‍යතාවය ඇති වුණු සැනින් කුසල බලයෙන් හැමදේම Tamanට ලැබෙනවා ඒ නිසා ඒබඳු ආත්ම භාවයක් ලබන්න නම් සිල් රකින්නට ඒ නිසා මම අකුසලෙන් වැළකීලා කුසලයට නැඹුරු වෙන්නට ප්‍රාණඝාත ආදීන් වැළකීලා අනික් අය වෙනුවෙන් කළ යුතු යුතුයකම් වගකීම් ආදී ඉටු කරන්නට එහෙම කල්පනා කරලා නම් ඒ සීලය රකින්නේ එතන තෘෂ්ණාවෙන් තෘෂ්ණාවෙන් කෙලෙසුණු තත්ත්වයක් ඒක සාංශාරික වශයෙන් අපට ප්‍රතිසන්ද විපාක ප්‍රවෘත්ති විපාක ලැබලා සුගතියේ සුවපත්ත සැප විඳින්නට උදව් වෙනවා. කෙලස් නසන්නට ඒක ඍජුව උපකාර වෙන්නේ නැහැ. එතකොට මානය අපි අනිත් අය වගේ නෙමෙයි. අපි බොහොම සිල් රකින්න අය. අනිත් අයට සීලය ගැන හැඟීමක් නැහැ. එහෙම කියලා, එහෙම හිතාගෙන සිල් රකින්නකොට අත්ුක්කංශන පරමම්බන වශයෙන් අනුන් හෙලා තලා දකිමින් Taman හුවා දක්වන. අනිත් සියලු දෙනාට වඩා අපි ශ්‍රේෂ්ඨයි. අපි උසස්. එයිද අපි තුල මේ මේ කියන සීලාදී ගුණධර්ම තියෙනවා. එහෙම සිතනකොට, එහෙම දකිනකොට මානෙ සංසන්දනය කරමින් Taman තුල සෙය්‍යමානය ඇති කරගෙන අනිත් අය පහත් කොට දකිමින් සිල් රකින්නට උත්සාහවත්. අපි පෙර දිනකත් සිහිපත් කළා අපි විදේශ සංචාරයකදී ධර්මදේශනා සඳහා විදේශගත වුණු අවස්ථාවක එක නගරයක ආරණ්‍ය සේනාසනයකට ගියා. එතකොට ඒ ආරණ්‍ය සේනාසනේ අපේ ලංකාවේ ස්වාමින් වහන්සේ නමක් එතන ප්‍රධානත්වයෙන් කටයුතු කරන්නේ. ඉතින් අපි ඒ ස්ථානයට ගිය තැන ඉඳලම සෑහෙන වෙලාවක් යනකම් උන්වහන්සේ කතා කළේම මොනවද? අපි හොඳට මෙතන සිල් රකිනවා අනිත් අය එහෙම නැහැ. තර අනිත් පැවිද්දන්ට එහෙම උනන්දුවකුත් නැහැ. ගිහියන්ට ඒව ගැන හැඟීමකුත් නැහැ. අපි මෙහෙම මෙහෙම කටයුතු කරනවා මේක. එතකොට ඔය ටික කියන්න තමයි පැය ගාණක් ගත කළේ. එතකොට තව පන්සලකට අපි ගියා. එතන අපේ ලංකාවේ හාමුදුරුවෝක් එතන මූලිකත්වයේගෙන කටයුතු ගන්න. හැබැයි තව විදේශික ස්වාමින් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ ඉංග්‍රීසි කතා කරන කෙනෙකුත් නෙවෙයි වෙනත් මොකක් හරි භාෂාවක් කතා කරන කෙනෙක්. මම හිතන්නේ ටිබෙට් හරි ඒ වගේ එතකොට අපි දෙදෙනා අතර sannivedana පරස් දුරස් භාවයකුත් තිබුණා. මොකද උන්වහන්සේ දන්න භාෂාව මම දන්නේ මම දන්න භාෂාව උන්වහන්සේ දන්නේ නැහැ. හැබැයි මේ පන්සලට ගිය තැන ඉඳලා අපි මේ පන්සලෙන් පිටත් වෙනකන් උන්වහන්සේ ඉතාම කරුණා මෛත්‍රියෙන් යුක්තව වයසින් අපට වඩා වැඩි හිටියෙක් උන්වහන්සේ නමුත් අර ආගන්තුකෙක් හැටියට සුව පහසුව ඇති කරන් සුව පහසු ඇති කරන්නට අවශ්‍ය දේවල් සම්පාදනය කරලා දෙන්නට ඒ සියලු කටයුතු කරන්නට උන්වහන්සේ විශේෂයෙන්ම සැලකිලිමත් වුණා. එතකොට අපට හිතුණා ඒ අවස්ථා දෙකේ තියෙන පරතරය. අර ස්වාමීන් වහන්සේ තමන් සිල් රකින්න අනිත් අය සිල් රකින්නේ නැහැ කියලා ඒ තමන්ගේ සීලයම හුවා දක්වමින් උසස් කොට සලකමින් අනිත් අය එහෙම නැහැ කියලා පහත් කොට සිතමින් තමයි කතා කරන්නේ. එතකොට එතන සීලයක් තියෙනවා වටිනාකමක් තියෙනවා තිබුණා වුණාට ඒවා මානෙන් කෙලසිලා. අර විදේශික භික්ෂුන් වහන්සේට එහෙම අපි සිල් රකින්නවා අපි ගුණධම් වනවා අපි අනිත් අයට සලකනවා අපි තමයි ආගන්තුක සත්කාරය ඉහෙලින්ම කරන්න කියලා එහෙම එකක් පෙන්වන්න ඕන කමක් නැහැ. ඒ අවස්ථාවට ඒ ආගන්තුකයාගේ යහපත වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය කැප වෙලා කළා. එතකොට එතන සීලයක් තියෙනවා ගුණයක් තියෙනවා. අන්න හදවත ඇතුලේ කරුණා මෛත්‍රිය අනුන්ගේ යහපත සොය වෙනුවෙන් කැප වෙනකොට ඒබඳු තත්වයක් නිර්මාණය වෙනවා. එතකොට ඔය විදිහට තණ්හා මාන දික්ටි වලින් දුබල වුණොත් අපේ සිත එය පාරමිතාවක් හැටියට කෙලෙස් නසන්නට ඍජුව උපකාර වෙන උසස් ගුණාංගයක් හැටියට වර්ධනය කරගන්නට පහසු නැහැ. ඒ නිසා මේ සෑම පාරමිතාවකම අර කරුණාවෙන් සහ උපාය කෞශල්‍යයෙන් යුක්ත බව පදනම වෙනවා වගේම මේ සෑම පාරමිතාවකම අනිවාර්ය කරුණක් තමයි තණ්හා මාන දික්ටි වලින් නොකෙලසුණු බව ඒ තණ්හාමාන දිට්ටි වලින් කෙලෙසුනා නම් ඒක ලෞකික සැපයට යම් ප්‍රමාණයකට උපකාර වුණාට ක්ලේශ ප්‍රහාණයට ඒ උපකාරක ධර්මයක් වෙන්නේ නැහැ. ඒ නිසා සීල පාරමිතාව පාරමිතාවක් හැටියට අපි වර්ධනය කරනකොට අනිවාර්යෙන් අපට සිද්ධ වෙනවා තණ්හාමාන දිට්ටි වලින් සිත කෙලෙසෙන්නේ නැතුව කොහොමද මේ ගුණය අපි පවත්වා ගන්න කියලා තේරුම් ගන්න. ඊළඟට මේ සීලය පිළිබඳව අපේ රේරුකානේ මහානායක හඳුරෝ කරන තාම වටිනා පැහැදිලි කිරීමක්. එහෙම නැත්නම් හරීම මේ දාර්ශනික කතාවක්. උන්වහන්සේ මේ පාරමිතා ප්‍රකරණේ සීල පාරමිතාව සම්බන්ධව පැහැදිලි කරනකොට දක්වනවා. දැන් අපි ඕනම කෙනෙක් සීලය ගැන කතා කරනකොට මූලික වශයෙන් කියන්නේ නොකල යුතු දේ නොකිරීම, කල යුතු දේ කිරීම, සංවරය, ශික්ෂණය ඔය වගේ වචනනේ අපි හුඟක් වෙලාවට එතනදී පාවිච්චි කරන්නේ. නායක හඳුරෝ සිහිපත් කරනවා ඒ ඒ සත්වයන්ගේ පුද්ගලයන්ගේ ප්‍රකෘති ස්වභාවය සීල නම් වෙති. එතකොට අර කල යුතු නොකල යුතු කතා මොකුත් නැතුව ඒ ඒ සත්වයන්ගේ පුද්ගලයන්ගේ ප්‍රකෘති ස්වභාවය ප්‍රකෘති ස්වභාවය කියලා කියන්නේ 아무තුයෙන් මවාගත්තු තත්වයක් නෙමෙයි. 아무තුයෙන් ආරෝපණය කරන ලද තත්වයක් නෙමෙයි. ඒ ඒ සත්වයාගේ ප්‍රකෘති ගතිය සීල කියයි. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරනවා සත්වයන්ගේ පුද්ගලයන්ගේ වශයෙන් බොහෝ සීලයෝ වෙති. සතර පයින් යාම, පන උලා කෑම, කතා නොකිරීම, බිම නිදා ගැනීම යනාදී ගවයින්ගේ ප්‍රකෘති ස්වභාවය ගෝසීල නම් වේ. එතකොට ගවයෙක් ගත්තාම ඒ ගවයා හතර පයින් යන්නේ අමුතු සංවරයක් හැටියට නෙමෙයි. එතකොට මම මේ අමාරුවෙන් හතර පයින් යන්න ඕන මේක පුරුදු කරගන්න ඕන. එතකොට මේක තමයි හොඳ එහෙම කියලා නෙමෙයි. ගවයා හතර පයින් යන්නේ ඒක ඔහුගේ ප්‍රകൃතිය. ඊළඟට තන උලා කන්නේ තනකොළ තමයි ಗುಣ. එහෙම නැත්නම් තනකොළ මම මස් මාංශ කෑමෙන් වළකින්න ඕන. ඒ ভেජිටේරියන් වෙන එක තමයි හොඳ. අපි නම් ভেජිටේරියන් අනිත් අය මස් මාළු කනවා කියලා එහෙම හිතාගන්න නෙමෙයි ඌ තනකොළ කන්නේ. ඒක උගේ ගතිය. ඒක ස්වභාවය. ඊළඟට කතා නොකිරීම. මම කිසි කෙනෙකුට කතා කරන්නේ කතා නොකර ඉන්න ඕන කියලා 아무තුයෙන් ඒ කතා නොකිරීමේ වෘතයක් සමාදන් වෙලා නෙමෙයි. එහෙම කතා කරන්න නැති බව ඔහුගේ ගතිය. ඊළඟට එතන කතා කරනවා කියලා කිව්වහම මෙතන අදහස් ගන්න මිනිස්සු සමග අදහස්ව මාරු කර නොගැනීම. නැත්තම් සත්වයින්ටත් අදහස් සංනිවේදනය කරන යම්කිසි හඬ මාධ්‍යකුත් සත්තු පාවිච්චි කරනවා. අනිත් ඉරියව් ආදී හැම පැත්තක්ම. එතකොට මෙතන කතා කරන්නේ සාමාන්‍ය මේ මිනිස්සු සමග කතා බහක් නැහැ කියන ඊළඟට බිම නිදා ගැනීම. එතකොට මම මේ බිම නිදාගන්නේ මේ උස්සාසන මහාසන වලින් වලකින්නට ඕන කියලා එහෙම හිතාගෙන ඒ සතා බිම නිදිනව නෙවෙයි යෝගේ ඇති. එතකොට මහානායක හඳුර පැහැදිලි කරනවා මේවා ගවයෙකුගේ ස්වභාවය, ප්‍රകൃතිය. එතකොට මොකකින්වත් වලකින්න ඕන කියලා කරනවත් නෙමෙයි, 아무තු දෙයක් දිනා ගන්න කරනවත් නෙමෙයි, 아무තුෙන් මාන්නෙන් අනිත් අය පහත් මම මස් මාළු කන්නේ තනකොළ විතරයි කන්නේ මම උස්සාසන පාවිච්චි කරන්නේ මම මේ බිම තමයි විදාගන්නේ කියලා 아무තු දෙයක් පෙන්වන්නටත් නෙමෙයි 아무තු දෙයකින් වලකින්නට හදනවත් නෙමෙයි 아무තු ප්‍රතිරූපයක් මවන්නට හදන නෙමෙයි ඒ උගේ ගතිය. ඒකට තමයි ප්‍රകൃතිය කියන්නේ. එතකොට මේ ප්‍රകൃතිය හඳුන්වනවා ගෝසීල. එතකොට අතීත කාලේ ඇතැම් මිනිස්සු ඒ ගවයාගේ ප්‍රകൃතිය මිනිස්යාගේ ප්‍රകൃතිය නෙමෙයි. දැන් මිනිස්යා උත්සාහ කරනවා අර ගවයාගේ ප්‍රകൃතිය අනුකරණය කරන්න. අනුකරණය කරමින් අනුගමනය කරමින් ඒක තමන්ගේ ප්‍රතිපත්තිය බවට පත් කරගන්න. එතකොට අර මිනිස්යාට දෙපයින් යන්න පුළුවන් මිනිස්යා අර ගවයා වගේ හතර පයින් යනවා. දැන් මේක මිනිස්යාගේ ස්වභාවය නෙමෙයි. හැබැයි අමාරුවෙන් ඒක කරනවා. ඊළඟට කතා නොකර ඉන්න එක මනුස්සයාගේ ස්වභාවය නෙමෙයි. හැබැයි අර ගවය අනුකරණය කරමින් අමාරුවෙන් ඒක කරනවා. ඊළඟට තනකොළ උලා කන එක මනුස්සයාගේ ස්වභාවය නෙමෙයි. හැබැයි ගවය අනුකරණය කරමින් එහෙම කරනවා. බිම නිදා ගන්න එක මනුස්සයාගේ මඩ ගොඩවල් ලගින එක මොකුත් ඇතිරිල්ලක් පැදුරක්වත් නැතුව බිම ලගින එක ඒක මනුස්සයාගේ ස්වභාවය නෙමෙයි. හැබැයි අර ගවයා අනුකරණය කරමින් මනුස්සයම කරන්න උත්සාහ මේ විදිහට ගවයෙකුගේ ප්‍රകൃතිය යම්සේද මිනිසාත් ඒ විදිහෙන් අනුකරණය කරමින් ඒ විදිහෙන් ක්‍රියාත්මක වෙන්නට උත්සාහ කරනකොට ඒක හඳුන්වනවා ගෝ වෘතය සමාදන් වීමයි. එහෙම නැත්නම් ගෝ සීලය සමාදන් වීමයි. ඊළඟට නායක හඳු පැහැදිලි කරනවා වකුටු වී නිදා ගැනීම වලවල් හාරා නිදා ගැනීම බිරීම නකුට වැනීම නගුට පහත් කර ගැනීම යනාදී බල්ලන්ගේ ප්‍රකෘති ස්වභාවය කුක්කුර සීල නම් වේ. එතකොට එහෙනම් බල්ලටත් ආවේනික ගති ටිකක් තියෙනවා. නිදා ගන්න ලැහත් වෙනකොට අර වට කීපයක් කැරකෙනවා. වලවල් හාරලා නිදා ගන්නවා. බුරනවා. වලිගේ වනනවා තමන්ගේ ප්‍රසාදේ පළ කරන්නට ඊළඟට වලිගේ පහත් කරගෙන ඇකිලෙන ගතිය. එතකොට මේවා සුනකේකුගේ ප්‍රകൃතිය. යම්කිසි මිනිස්සෙක් මිනිස්යාගේ ප්‍රകൃතිය වන්නේ හැබැයි මිනිස්සේ අර ස්වභාවය අනුකරණය කරමින් හාත්පසින් ඒ විදිහට හැසිරෙන්නට උත්සාහ කරනවා නම් ඒ ස්වභාවය හඳුන්වනවා කුක්කුර සීල. එහෙම නැත්නම් කුක්කුර වෘතය දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් අවංකවම ජීවිත කාලය තුල කායිකවත් වාචසිකවත් මානසිකවත් ඒ ගවයාගේ ස්වરૂපය ආත්පසින්ම අනුගමනය කරන්නට පෙළඹෙනවා නම් ඒක තමන්ගේ ප්‍රകൃතිය නෙමෙයි ගවයාගේ ප්‍රകൃතිය හැබැයි මිනිසා ඒක කිසිම වංක බවක් නැතිව අවංකවම ඒ ස්වરૂපයෙන්ම කටයුතු කරන්නට කායික වශයෙන් වාචසික වශයෙන් පමණක් නෙවෙයි මානසිකවත් කැප වෙලා කටයුතු කරනවා නම් ඒකේ ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද ඊළඟ භවයේ ඒතනත්තා ගවයෙක් වේ. ඇයි අර ගවයාගේ ප්‍රകൃතිය තමන්ගේ ප්‍රകൃතිය බවට පත් වෙනවා. එතකොට තමනුත් එවැනි කෙනෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඊළඟට සුනකයාගේ ස්වභාවය සුනකයාගේ ස්වභාවය අපේ ස්වභාවය නෙමේ අපි ඒක අමානුයෙන් අනුකරණය කරලා අනුගමනය කරලා ඒක තමන්ගේ ප්‍රතිපත්තිය බවට කායිකවත් වාචසිකවත් මානසිකවත් හාත්පසින් ඒ සමාදම් වෙනවා නම් එහි ප්‍රතිඵලයක් හැටියට මරණයටපත් වෙනවත් සමගම මේ මනුකයින් බැහැර වෙනවත් සමගම ඒ චිත්ත පරම්පරාව සුනකෙක් හැටියට යලි උත්පත්තිය ලබන්නට එය හේතුවක් වෙනවා. එතකොට ඇයි අර ගවයාගේ සුනකයාගේ ප්‍රകൃතිය අමාරුවෙන් මුලින් අනුගමනය කරන හතර පහින් යනවා කියන එක ලේසි පාසු වැඩක් නෙමෙයි. මිනිස්සෙකුට. ඒ කියන්නේ කකුල් හතරයි අත් දෙක කකුල් දෙකයි අත් දෙකයි හතරම පාවිච්චි කරමින් යනවා කියන එක මිනිස්සෙකුට පහසු වැඩක් නෙමෙයි. දැන් අමාරුවෙන් මේක කරගෙන යනවා. ඊට පස්සේ ඒකට හොඳටම බද්ධ වුණාට පස්සේ එය තමන්ගේ ප්‍රകൃතිය බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට අර තිරස්චීන සත්වයින්ගේ ස්වභාවය ප්‍රകൃතිය තිරස්චීන සීලය ඊළඟට මිනිස්සෙකුගේ ප්‍රകൃතිය මිනිස්ස කියලා කියන්නේ කවුද? මනස උසස් කෙනෙකුගේ. අර තිරසන් තත්ත්වයේ ඉක්මවා ගිය කෙනෙකුගේ ස්වභාවය මොකක්ද? අර හතර ගාතෙන් යන එකක් නෙමෙයි. බුරණ එකක් නෙමෙයි. තනකොළ උලා කන එකක් නෙමෙයි. මනුස්ස කියන කෙනෙකුගේ ස්වභාවික ප්‍රകൃතිය, ප්‍රകൃති ගතිය, ප්‍රകൃති ලක්ෂණය තමයි තමන්ටත් අනුන්ටත් අනර්ථකාරී දේ නොකර සිටින්නට ක්‍රියාත්මක වෙනවා. මනස උසස්නා ඒතර මූලික වශයෙන් ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, කාමමිත්‍යාචාරයෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම, මද්යපානයෙන් වැළකීම කියන මේ පංච දුස්චරිතයෙන් වළකින බව මිනිස්සෙකුගේ ප්‍රകൃති. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ ධර්මයන් අමාරුවෙන් හරි පුහුණු කරනවා. එතකොට ඇයිද අමාරුවෙන් පුහුණු කරන්නේ? ඒක තමන්ගේ ප්‍රകൃතිය නොවන නිසා. ඒතර මනුස්ස භවයක ඉපදිලා තියෙනවා. හැබැයි මනුස්ස භවයේ උපන්න වුණාට අර මනුස්ස ගති ලක්ෂණ ටික තාම තමන්ගේ ප්‍රകൃතිය බවට පත් වෙලා නැහැ. ඒ ටික ප්‍රകൃතිය බවට පත් වුණොත් තමයි තමන් හැබෑවටම manussත්වය තුළ ස්ථාපිත වෙන්නේ. එතකොට Tamanට ඒක 아무තු දෙයක් නෙවෙයි. ඒක Tamanගේ හැටි, Tamanගේ ස්වභාවය. සත්තු නොමරන ගතිය. සතුන්ට වද හිංසා නොපමනවන ගතිය. ඒක Tamanගේ හැටියක්. ඒක Tamanගේ ගතියක්. බවටපත් වෙන්න. එතකොට තමයි එතනත්තා manussත්වෙන් නොපිරිහෙන කෙනෙක් බවටපත් ඊළඟට සොරකම් නොකරන බව කාමෙහි වරදවා නොහැසිරෙන බව බොරු නොකියන බව ඊළඟට තමන්ගේ ගත විකෘති වෙන විදිහේ මත් වෙන ද්‍රව්‍ය ශරීරගත නොකර ගන්නා බව දැන් මේවා ਸਰව සම්පූර්ණයෙන් මේවයින් බැහැර වෙන්න බැරි තරම් ඒතනත්තා ඕනම වෙලාවක manussත්වයෙන් ගිලිහෙන්නට පුළුවන්කම තියෙනවා. තිරසන් ආදී සතර පායට වැටීමේ ප්‍රවණතාවයක් තියෙනවා. එහෙම ඉඩ කඩක් තියෙනවා. ඇයි? ඒ තනත්තා manussත්වය තුළ ස්ථාවර වෙලා නැති නිසා. යම් කිසි කෙනෙක් මේ manuss ධර්ම, manussයාගේ ප්‍රകൃතිය පංචශීල ප්‍රතිපදාව තුළ හරියට පිහිටියොත් ඒ තනත්තා අමානුවෙන් හරියේ ධර්ම ටික ප්‍රගුණ කරනවා නම් ප්‍රගුණ කරලා කායිකවත් වාචිකවත් මානසිකවත් කියන ඒ අංශ තුනෙන්ම අවංකවම ඒකාත්මිකව ඒකාබද්ධව අර ಗುಣධර්ම තමන්ට ආවේනික ධර්ම බවට පමුණුව ගන්නවද එදාට එතනත්තා මනුස්ස මිනිස්සෙකුගේ ප්‍රകൃතියට මිනිස්සෙකුගේ தত্ত্বයට එතනත්තාපත් ඊට පස්සේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා විසින් අනුගමනය කළ අනුගමනය කළා කියලා කියන්නේ අමාරුවෙන් නෙමෙයි උන්වහන්සේලාගේ ප්‍රകൃතිය. උන්වහන්සේලාගේ ලක්ෂණය, උන්වහන්සේලාගේ ස්වභාවය. එතකොට ඒ ස්වභාවය යම්සේද එය අපි අමාරුවෙන් පුරුදු පුහුණු කරන්න උත්සාහ කරනවා. ඒක පහසු නෑ. හැබැයි එහෙම පුරුදු කරලා පුරුදු කරලා ඊට පස්සේ එය කායිකවත් වාචසිකවත් මානසිකවත් ඒක සමග බද්ධ වෙලා ඒකාත්මික වෙලා එය Tamanගේ ස්වභාවය බවට ඒක බලහත්කාරයෙන් අමාරුවෙන් මම අපායයි කියලා බය මම දිව්‍ය ලෝකේ යන්න ඕන කියලා හිතාගෙන එතකොට මට සමාජ අපවාදයක් ඒවි මෙහෙම කරන එක තමයි හොඳ එහෙම හිතලා නෙමෙයි ඒක කායිකව වාචසිකව ඒ විදිහට ක්‍රියාත්මක කරන්නේ ඇතුළෙන්ම එන ස්වභාවික ප්‍රකෘති හැඟීම නිසා. ඇයි ඒතරම්ම ඒ අවශේෂ දේවල් වල nissaratte උන්වහන්සේලා තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසා ප්‍රාණඝාතය නොකරන බව, අදත්තාදානයෙන් වැළකුණු බව, ඒවා මූලික ගති ලක්ෂණ වගේම අර උස්සාසන වලින් වැළකීම, ඊළඟට විකාල භෝජනයෙන් වැළකීම, ඊළඟට නැටුම් ගැයුම් උසුළු විසුළු බැලීම් ආදීන් වැළකීම ශරීරය සරසන්නට අවශ්‍ය නොඑක් දේවල් කිරීම කිරීමෙන් වැළකීම එතකොට මේවා ආර්යයන් වහන්සේලාගේ ස්වභාවය ඒක මේ මම මේ අල්පේච්ච කෙනෙක් කියලා පෙන්වන්නටවත් එහෙම නැත්නම් අනිත් අයට වඩා තමන් විශේෂ කෙනෙක් හැටියට කැපී පෙනෙන්නටවත් එහෙම නෙමෙයි මේ කය පරිහරණය කිරීම සම්බන්ධව ලෝකේ පරිහරණය කිරීම සම්බන්ධව කෙලස් වලට වසඟ නොවි, ඒ කියන්නේ හැඟීම් වලට වහල් නොවි මූලික අවශ්‍යතාවලින් යැපෙන්නේ කොහොමද? දැන් බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාටත් දේශනා කරනවා මහණෙනි පැවිද්ද සඳහා ලැබෙනකොට මේ කාරණා ගැන නුවණින් සලකා බලන්නට. මොකද්ද පංසුකූල චීවරං නිස්සාය පබ්බජ මගේ මේ මහනකම පංසුකූල චීවරෙන් ඒ කියන්නේ අර මිනි ඔතලා දාපු එක එක අපවිත්‍ර දේවල් පිහදාලා දාපු ඒ රෙදි කෑලි එකතු කරලා සෝදලා ඒවෙන් මහගත්තු සිවුරක් පාවිච්චි කරන්න. ඒතොර දැන් මේ අවම අවම අවශ්‍යතාවය හඳුනා අතිරේකව ලැබෙනවා නම් තමන්ගේ පුණ්‍ය ශක්තියෙන් පරිහරණය කළාට කමක් නැහැ. හැබැයි මතක තියාගන්න ඕන මම මහන උනේ කුමක් සඳහා. මෙන්න මේ ප්‍රමාණයෙන් හෝ යැපෙන්න. එතකොට කෙලස් වඩව ගන්නට නෙමෙයි හැඟීම් වලට වහල් වෙන්න නෙමෙයි ಗುಣධම් වඩන්නට මේ මූලික අවශ්‍යතා වලින් යැපෙන්න. ඊළඟට සයනාසන පරිහරණය කරන්නේ කුමක් සඳහාද? ගහක් මුල හරි ඉන්න බලාගෙනයි මහාන වෙන්නේ. අනිත් ඒවා තමන්ගේ පුණ්‍ය ශක්තියෙන් දායකයෝ කැමැත්තෙන් පිළිගන්නවා නම් පරිහරණය කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන කෙලස් නසන්නට යන ගමනටයි මෙතනට ආවේ කියන. එතකොට තමාර හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතාවය හඳුනාගෙන කටයුතු කරන්න පුළුවන් කෙලස් නොවැඩෙන කෙලස් අඩු වෙන ක්‍රමයකට ඊළඟට බෙහෙත් පරිහරණය කරනකොට ඊළඟට ආහාර පරිහරණය කරනකොට ගයක් ගයක් පාසා පින්නපාතේ ගිහිල්ලා ලැබෙන දෙයින් යැපෙන්නටයි මේ මහාන කරන. එතකොට පූතිමුත්ත බෙහෙසජ්‍ය අරලු ගව මූත්‍රය දාලා පල් කරලා හදාගත්තු ඖෂධ වළඳලා ජීවත් වෙන්නටයි මේ මහානකම. ඊට අමතරව ලැබෙනවා නම් පුණ්‍ය ශක්තියෙන් ඒවා පරිහරණය කරන්න කමක් නැහැ. හැබැයි හැංගීම් වලට වහල් වෙන්නේ නැතිව අවශ්‍යතාවයේ අවමය තේරුම් අරගෙන කටයුතු කරන මොකටද? ඇයිද මහාන උනේ කෙලස් වඩන්න නෙමෙයි කෙලස් අඩු කරන්නට. එතකොට දැන් මේවා මුලින් මුලින් කරන එක පහසු නැහැ. ලේසි නෑ. ඊළඟට අර උස්සාසන මහාසන වලින් වැළකීම, නැටුම් ගැයුම් ආදීන් වැළකීම, මල් සුවඳ විලවුන් වලින් වැළකීම දැන් ඒවාට අපේ මනසේ ස්වභාවයෙන් තියෙන තෘෂ්ණාව, කැමැත්ත, රුචිකත්වය ඒවා තියෙන තාක්කල් අපිට ඒවයින් වළකින එක පහසු නෑ. හැබැයි අපිට සංවර කරන්න තියෙන්නේ මේ කය වචනේ තමයි සංවර කරන්නේ. ඒ එතකොට අපි අමාරුවෙන් අර මනෝභාවයන් අපි තුල තියෙනවා බලෙන් අපි මේවායින් වළක්වගෙන ඉන්නවා. එතකොට ඒක සීලේ මූලික ස්වરૂපය ඒක තමයි අපි කියන්නේ ශික්ෂණය කියලා. ඒක හැබැයිම සංවරයක් බවට පත් වෙන්නේ ඒක මනස හා බැඳුණු ගුණාත්මක ප්‍රകൃතියක් බවට පත් වෙන්නේ ආත්ම බොහෝ ගණනක් එය පුහුණු කරලා පුහුණු කරලා කොහොමද පුහුණු කරන්නේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව විමසිලිමත් ප්‍රඥාවෙන් යුක්තව මොකද්ද මේකේ තේරුම? ඇයිද මෙහෙම කරන්නේ? මෙහෙම කළාම මොකද්ද සිද්ධ වෙන්නේ? අර මං අපායේ යයි දිව්‍ය කියන බයෙන් හෝ දිව්‍ය ලෝකයන්ට ඕන කියන තෘෂ්ණාවෙන් හෝ නෙමෙයි ඊට වඩා Tamanගේ චිත්තසංතානයේ කෙලෙස් නැසීම සඳහා. එතකොට මේ ක්ලේශයන් අනර්ථකාරී. මේ ක්ලේශයන් නිසා සසර නැවත නැවත මේ පංචස්කන්ධයන් ඇති වෙමින් මේ සංසාර ප්‍රවෘත්තිය සිද්ධ වෙනවා. මේක ඇතිවීම පැවැත්මමයි අනර්ථය අනර්ථය කියලා කියන්නේ ඒක කිසි සාරයක් නැහැ. කිසිදු අර්ථයක් නැහැ. ශුන්‍ය බව. එතන අන්නේ නිසරු බව දකිමින් ඒ ප්‍රඥාව අවදි කරමින් අර හැඟීම් වලට වහල් නොවි කටයුතු කරන්න පුහුණු වෙනකොට තමයි අර ආර්ය ශීලය කියන එක අපි තුල අනුක්‍රමයෙන් වැඩෙන්න පටන් අපි දැන් බෝධිපාක්ෂික ධර්ම කතාවේදී නිතර මේවා කතා කළා බෝධිපාක්ෂික වෙන්නේ බෝධිය ඉලක්ක කරගෙන පුහුණු කළොත්. එහෙම නැත්නම් ඒ ගුණාංග සාමාන්‍ය ලෞකික ගුණාංග හැටියට සසර ගමනේ සුවේ පිණිස යහපත පිණිස පවතිනවා. බෝධිපාක්ෂික වෙන්නේ බෝධිය ඉලක්ක කරගෙන. ඊළඟ බොජ්ජංග වෙන්නේ ඍජුවම නිවන ඉලක්ක කරගෙන කටයුතු කරන. මාර්ගාංග බවටපත් වෙන්නේ මාර්ග සිත්වල ඇතිවෙන අවස්ථා. එතෙක් ඒවා ලෞකිකවයි ඇති. මෙන්න මේ විදිහට පාරමිතාවක් බවට පත් වෙන්නේ එය සසරින් එතර වීම කෙලස් නැසීම චතුරාර්ය සත්‍ය අවබෝධය කියන කරුණ ඉලක්ක කොටගෙන තමන්ගේ චිත්තසංතානයේ ಗುಣ වැඩිමත් ලෝකෙට යහපතක් කිරීමත් කියන ආත්මාර්ථ පරාර්ථය දකිමින් අන්නේ සඳහා නොකල යුතු දේ නොකර සිටීම කල යුතු දේ කිරීම කියන මේ ප්‍රකෘතිය අපි තුල අවදි කරන්න පුළුවන් නම් ආර්යයන් වහන්සේලාගේ ප්‍රකෘතිය යම්සේද අපි ටිකෙන් ටික ඊට සමීප යම් දිනක එය අපේ ප්‍රകൃතිය බවට පත්වෙච්ච දවසට අපි ආර්යයන් වහන්සේ නමක් බවට පත් අර සුනකයාගේ ප්‍රകൃතිය, ගවයාගේ ප්‍රകൃතිය අපට විකෘතියක්. හැබැයි අපි ඒක අමාරුවෙන් පුරුදු පුහුණු කරලා කයෙන්, වචනයෙන්, සිතුවිල්ලෙන් පවා එය සමාදන් වෙලා එයට අපි බැසගත්තොත් හරියට එතෙන් පටන් එතනත්තා තිරිසනෙක් බවට පත් වෙනවා මේ කය අත්හරිනවා සමග. යම් කෙනෙක් මනුෂ්‍ය ධර්මයේ පිහිටලා අමාරුවෙන් හරි මේ මනුෂ්‍ය ධර්මය ආරක්ෂා කරනවා. දැන් එක් අවස්ථාවක නාගයෙක් කල්පනා කරනවා මෙතන ඉඳගෙන ಗುಣධම් වඩන්න පහසු නෑ. ඒ නිසා මම මනුෂ්‍ය වෙස්යක්ම වාගෙන මනුලොවට ගිහිල්ලා තථාගතයන් වහන්සේ පහළ වෙලා තියෙනවා. උන්වහන්සේගේ ශාසනය පවතිනවා. ඒ නිසා මම පැවිදි වෙලා ಗುಣධම් වඩන්න. දැන් උන්වහන්සේ මනුෂ්‍ය වෙස්යක්ම වාගෙන ඇවිල්ලා එක්තරා භික්ෂුන් වහන්සේ නමකගෙන් මහානකම ඉල්ලුවා. උන්වහන්සේ මහාන කළා. ඊට පස්සේ උන්වහන්සේ මහාන වෙලා දැන් තවත් ස්වාමීන් වහන්සේ නමක් එක්කලා හුදකලා තැනක භාවනා කරනවා. හැබැයි දැන් මේ අමාරුවෙන් අර වෙස් මාරු කරගෙන ඉන්නේ. ඒ දැන් නාගයාගේ ප්‍රകൃතිය ඒක නෙමෙයි. දැන් නමුත් නාගයෙකුට ආහාර ගැනීම, නිදා ගැනීම, මෛතුන සේවනය කියන මේ අවස්ථාවලදී වෙස්මවාගෙන ඉන්න බෑ. ප්‍රകൃතියෙන් ඉන්නට. දැන් මෛතුන සේවනයෙන් වැළකීලා හිටියා වුණාට නිදා ගැනීම සහ ආහාර අනුභව කිරීම කියන තැන්වලදී අර ප්‍රകൃතියට එන්න සිද්ධ දැන් හැම විටම උන්වහන්සේ වෙන කාටවත් නොපෙනෙන හැටියට මේ අවස්ථා මගහරින්නේ අර තමන්ගේ මවාගත්තු ප්‍රතිරූපය තුලින් අමාරුවෙන් පවත්වාගෙන යනවා. එක දවසක් අර තමන් එක්කලා එකට ගුණධම් වර්ණ හාමුදුරුව පේන්න හිටියේ නෑ. ඒ නිසා මේ නාගයා කල්පනා කරනවා දැන් ටිකක් නිදහස් ප්‍රകൃතියෙන් ඉන්නට කියලා අර මවාගෙන හිටපු වේශය අතුරුදහන් කරලා නාග ස්වරූපයෙන්ම උන්වහන්සේ කුටිය ඇතුළේ හිටියා. එතකොටම අර අනිත් හාමුදුරු හදිසියෙ මොකක් හරි ගන්න ඒ කුටියට යන්න. එතකොට මුළු කාමරේ පිරීලා දැවැන්ත නාගේ. වලිගයත් ජනේලෙන් එළියට වැටෙනවා. අර හාමුදුරුවන්ටම බය වෙලා එකපාරටම කෑ ගැහුවා. කෑ ගැහුවට පස්සේ අනිත් හාමුදුරුවෝ ඉක්මනට ආවා. ඊට පස්සේ ඇයි මොකද කියලා අහන්න පස්සේ මේ මේ කාමරය ඇතුලේ විශාල නාගයෙක්. දැන් මේ කලබලය ඇහෙනකොට අර හාමුදුරුව නැවත වතාවක් අර භික්ෂුවගේ ස්වරූපයට වෙස්මාරු කරගෙන දැන් වාඩිලා භාවනා දැන් අර හාමුදුරුවන්ට සැකහිතු. සැකහිතිච්ච නිසා එවිදින් ඇහුවා ඔබ වහන්සේ හැබෑවට මිනිස්සෙක්ද නැද්ද? උන්වහන්සේ ඊට පස්සේ පිළිගත්. පිළිගත්තාම බුදුහාමුදුරුව ළඟට එක්කන් ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා මේ ශාසනය මිනිස්සෙයින්ට විනා වෙනත් සත්වයින්ට නෙමෙයි. ඉතින් ඇයිද මෙහෙම වරදක් කළේ? දැන් එතනදී බුදුහාමුදුරුවෝ මේ ශාසනය කියලා හඳුන්වන්නේ බුදුරජාන් වහන්සේගේ අනුශාසනාව නෙවෙයි මේ භික්ෂු සංස්ථාව නිර්මාණය කරලා තියෙන්නේ පැවිද්දා පැවිදි වෙන්නට අවස්ථාව තියෙන්නේ මිනිස්සෙකුටයි අනිත් අයට නෙවෙයි අනිත් අයට ಗುಣධර්ම වඩන්න බාධාවක් නැහැ ඉතින් මෙහෙම කිව්වහම අර නාගයා කියනවා ඉතින් මට ඉක්මනට නිවන් දකින්න අවශ්‍ය නිසා මම මේ මනුස්ස වෙස්යක් මවාගෙන මෙහෙම ಗುಣධර්ම වඩන්න ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අවවාද කරනවා එහෙම කරන්න එපා ඒක දැන් මේ අනිත් අයටත් එක්තරා වංචාවක් මේ කළේ. තමන්ගේ ප්‍රകൃතිය වහගෙන. ඒ නිසා ඔබට මනුෂ්‍ය ලෝකෙට එන්න ඕන නම් ඔබ පංචශීලය ආරක්ෂා කරන්න. අන්න බුදුහාමුදුරෝ කියා දෙනවා මනුෂ්‍යයාගේ ප්‍රകൃතිය පංචශීලය. ඔබට මනුලොවට එන්නට ඕන නම් පංචශීලය රකින්න. දැන් මේ මේ බුද්ධ ශාසනයේ තියෙන වැදගත්ම තැනක් තමයි පින්නතුනේ විකෘතියෙන් ප්‍රകൃතියට ප්‍රകൃතියෙන් විමුක්තියට. අර විකෘතියෙන් කෙලෙම විමුක්තියට යන කතාවක් නැහැ. ඉස්සල්ලාම Tamanට පුළුවන් වෙන්න ඕන වරදින් වළකින්න. ඊට පස්සේ ප්‍රകൃතියෙහි පිහිටන්. ඊට පස්සේ තමයි විමුක්තිය සඳහා. එතකොට අපිට තාම මනුෂ්‍ය ධර්ම හරියට පුරුදු වෙලා නැත්නම් අර සත්ව ගති නම් තියෙන්නේ ස්වභාවිකව මතුවීගෙන එනවායි. අනිත් අයට හිංසා පීඩා කිරීමේ හැඟීම් ඒවා එනවා. සොරකම් කිරීමේ හැඟීම ඒවා මතුවෙනවා කාමෙහි සීමාමයින් නැතු ඒවා අතික්‍රමණය කිරීමේ හැඟීම මතුවලා එනවා එනකොට ඉස්සල්ලායි විකෘතියෙන් වළකින්නට වළකලා ප්‍රകൃති මිනිස්සෙක් හැටි ඊට පස්සේ තමයි අර ආර්ය සීලය අපිට රකින්න පහසු වෙන්නේ මනුෂ්‍ය ධර්මයේ තුලවත් හරි මනුෂ්‍ය ධර්මයේ තුලවත් හරියට අපට ප්‍රകൃතිමත්ව පිළිටන්න බැරි වුණොත් ඒතනත්ත ආර්ය සීලය රකින්නට සුදුස්සෙක් වෙන්නේ අමාරුවෙන් රකින්න උත්සාහ කළාට ඒක පහසු නෑ ඒ නිසා තමයි ගිහියෙක් හැටියට නිත්‍ය පන්සිල් ආරක්ෂා කරමින් පොහොය දවසට අෂ්ටාංග සීල දස සීල ආදී සමාදන් වෙන්නේ අර නිත්‍ය පන්සිල් රකින්නවා කියලා කියන්නේ මිනිස්යාගේ ප්‍රകൃතිය වූ මනුෂ්‍ය ධර්මයේ පිහිටා සිටින්නට වෑයම්. පොහොය දවසට ආර්යයන් වහන්සේලාගේ අතිරේක ගුණාංග අර මනුෂ්‍යත්වයෙන් එහාට ගිය උත්තරී මනුෂ්‍ය ධර්මයන් සාක්ෂාත් කළ උතුමන් වහන්සේලාගේ ස්වභාවය ප්‍රകൃතිය මොකක්ද කියලා තේරුම් අරගෙන ඒ ධර්ම ආරක්ෂා කරන්න උත්සාහ කරන එක පහසු නැහැ අමාරුවෙන් හරි ඒවා කරගෙන කරගෙන යනවා ඉතින් මුලදි මුලදි අපි බලෙන් ඒවා කරනවා ඊට පස්සේ අපි සතුටින් ඒවා කරනවා ඊට පස්සේ අපි මනස ඇතුලේ ඒවට පොළඹෝ එතනින් එතන රැකෙන්නට අවශ්‍ය ඒ සඳහා පොළඹවන ගුණාංග දියුණු කරමින් අපේ ඇතුළතින්ම ඒ අපේ ප්‍රകൃතියක් බවට පමුණවා ගන්නට උත්සාහ කරනවා. මෙන්න මේ විදිහට රේරුකාණේ මහානායක හඳුරෝ තා වටිනා විග්‍රහයක් කරනවා සීලය යනු සත්වයෙකුගේ පුද්ගලයෙකුගේ ප්‍රകൃතියයි. තිරසන් සතෙකුගේ ප්‍රകൃතිය තිරස්චීන සීලයයි. මිනිස්යාගේ ප්‍රകൃතිය මනුෂ්‍ය සීලයයි. ආර්යයන් වහන්සේලාගේ සීලය ආර්ය සීලයයි. එතකොට දැන් අපි මේ උත්සාහ කරන්නේ සීල පාරමිතාව කියලා මොකක් කරන්නද? ආර්යයන් වහන්සේලාගේ ප්‍රകൃතියට පැමිණෙන්නට අර තිරස්චීන ධර්ම ඉක්මවල මනුෂ්‍ය ධර්ම තුල පිහිටාගෙන ඊට පස්සේ මනුෂ්‍ය ධර්මයනොත් අතික්‍රමණය කරලා උත්තරී මනුෂ්‍ය ධර්මයන්ට පැමිණෙන. ඒක හුදෙක් කයි වචනයෙන් විතරක් කරන්න පහසු නෑ. මෙතන කාය කාය වචී සුචරිතං කියලා කය වචනයෙන් දෙක විතරක් දක්වලා තියෙන්නේ. මේ සීලය කියන තැනදී කය වචනය තමයි වැදගත් වෙන්නේ. හැබැයි කය වචනය කොච්චර දුරට සංවරද ඒ සංවරය භවෙන් භවේ පවත්වා ගන්නවද කියන ඒවා තීරණය වෙන්නේ ඒ මනස හා ඒකාබද්ධ වෙලා ගුණයක් හැටියට වර්ධනය වුණොත් පමණයි. එයත් අර තණ්හාමාන දික්ටි වලින් කෙලසිලා පවත්වාගෙන ගියයි කියලා ඒ මානසික ගුණයක් නිවනට උපකාර වෙන්නේ නැහැ. එහෙනම් දැන් අපි පැහැදිලි කරගත්තේ සීල පාරමිතාව හැටියට කාය වචී සුචරිතය සීල පාරමිතාවේ මූලික ස්වરૂපයයි එතනදී අර්ථ වශයෙන් ගත්තහම නොකල යුතු දේ නොකර සිටීම කල යුතු දේ කිරීම කායික වාචික මානසික වශයෙන් ආත්මාර්ථ පරාර්ථය සඳහා කල යුතු දේ කරන්න ඕන ආත්ම අනර්ථය පර අනර්ථය සඳහා හේතු වෙන දේ නොකර සිටින්නට වෑයම් කරන්න ඉතින් එසේ කිරීමේදී අපි මූලික මනුෂ්‍ය ධර්මවල පිහිටන්නට වෑයම් කරනවා ඊට පස්සේ ආර්ය ධර්මයේ පිහිටන්නට වෑයම් කරනවා කොයි විදිහෙන් අපි වරදින් වැළකීලා යහපතෙහි යෙදුනත් ඒක සාංශාරික වශයෙන් අපට යහපත් විපාක ගෙන දෙන්නට සමත් වෙනවා වට්ටගාමිනී කුසලයක් ඇටියෙද ඒ විවට්ටගාමිනී වෙන්නත්නම් තණ්හා මාන දිට්ඨි වලින් සිත කෙලසෙන්නේ නැතිව විමුක්තිය චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඉලක්ක කොටගෙන ආර්ය ප්‍රතිපදාව මූලික කොටගෙන අපි මේ ಗುಣධර්ම දියුණු කරන්නට වෑයම් කළ යුතු වෙනවා. ඉතින් අපි ඔය අද දවසේ පැහැදිලි කළේ සීල පාරමිතාව පිළිබඳ මූලික හැඳින්වීම. අපි ඉතිරි කොටස් ටික ඊළඟ සති වල සාකච්ඡා කරමු. එමනම් දැන් අපිට සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න තියෙන්නේ.